ඊළඟට තවත් අහලා තියෙනවා ප්‍රශ්නයක්. ක්ලේශයන් අතුරින් තණ්හා, ditthi මාන පමණක් ප්‍රධාන කොට සඳහන් කරන්නේ කුමක් නිසාද? දැන් මේ ක්ලේශයන් එක් එක් ආකාරයෙන් වර්ගීකරණය කරලා තියෙනවා. සමහර ක්ලේශයන් හඳුන්වනවා ආශ්‍රව හැටියට. සමහර ක්ලේශයන් හඳුන්වනවා නීවරණ හැටියට. සමහර ක්ලේශයන් හඳුන්වනවා ඕග හැටියට. සමහර ක්ලේශයන් හඳුන්වනවා යෝග හැටියට. එතකොට සමහර ක්ලේශයන් හඳුන්වනවා අනුසය හැටියට. එතකොට දැන් ඔතන ඔය තණ්හාමාන දිට්ටි කියන ක්ලේශයන් තුන විශේෂයෙන් වෙන් කරන්නේ ඒවා මේ ප්‍රපංච ගොඩනගෙන්නට ප්‍රධාන වෙන මූලයන් හැටියට දක්වන්නේ. ප්‍රපංච කියලා කියන්නේ මේ ලෝකය තුල සැබෑවටම නැති ඇත්ත නොවන යම් යම් ස්වરૂපයන් පිළිබඳව අපේ මනස විසින් සිතුවිලි ගොඩනගමින් මනෝභාවයන් ඇති කරන. දැන් උදාහරණයක් හැටියට සත්වයේ පුද්ගලයේ ආත්මයක් ඇත්තේ නැහැ. තියෙන්නේ නාම රූප ධර්ම ටිකක් හේතු ප්‍රත්‍ය වශයෙන් අන්නේ ඕන්නේව ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරීත්වයක් පමණ. හැබැයි මේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි සත්වයේ පුද්ගලයක ආත්මයක් මම කියන වැරදි දෘෂ්ටිය ඇති කරගන්න. ඒ ඇති කරන්නේ මොකක් නිසාද? අර තණ්හා මාන දික්ටි වලින්. දික්ටි කියන්නේම වැරදි දෘෂ්ටිය. ඒතර මෝහය තමයි ඒකට පාදක වෙන්නේ. මෝහය කියන්නේ නොපෙනෙන බව. හැබැයි දිට්ඨිය කියන්නේ දකිනවා වැරදියටයි දකින්නේ. සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදිව දකිනවා. මිච්ඡා දිට්ඨිය කියන්නේ වැරදියට දකිනවා. එතකොට සම්මා මිච්ඡා කතාවක් නැතුව නිකම්ම දිට්ඨිය කියනවා නම් එතන නොවැරදීම හඳුන්වන්නේ මිච්ඡා දිට්ඨියමයි. මොකද සම්මා දිට්ඨිය ගැන කතා කරනවා නම් සම්මා දිට්ඨිය කියලාමයි දැක්වෙන්නේ. මිච්ඡා දිට්ඨිය ගැන දක්වනකොට මිච්ඡා දිට්ඨි කියලා කියවෙන්නත් පුළුවන් නැත්නම් මිච්ඡා නැතුව දිට්ඨි කියලා කියන්නත් පුළුවන්. ඒ නිසා දිට්ඨි කියලා කියනවා නම් හැම තැනකම එතන තියෙන්නේ මිත්‍යා දෘෂ්ටි. ඒතර මිත්‍යා දෘෂ්ටි කියන්නේ වැරදි දැක්ම. වැරදි දැක්ම ඇති වෙන්නේ මෝහය පාදක කොටගෙන. එතකොට දැන් මේ පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය නාම රූප ධර්මයන්ගේ සූක්ෂම ක්‍රියාකාරීත්වය හඳුනා ගන්න තරම් ප්‍රඥාව නැති වෙනකොට එතන මෝහය. ඒ මෝහය නිසා වැරදි දැක්මක් ඇති වෙනවා. අන්න ඒ වැරදි දැක්මත් එක්කලා අර තණ්හා මාන ඊට පස්සේ අර සංසන්දනය කිරීම ඊළඟට තෘෂ්ණාව මේ දෙකත් එකතු වෙච්ච ගමන් විවිධ ප්‍රපංචයන් ගොඩනගනවා. දැන් අර අර දිට්ඨිය විසින් වැරදි පැත්තකට යොමු කරනෝ ඒකත් එක්කලා තෘෂ්ණාවෙන් දේවල් ලං කරගන්න, පවත්ව ගන්න, ආස්වාදනය කරන්න, ඒවේ වටිනාකම් දකින්න, සසඳන්න මෙහෙම මහා ජාලයක් නිර්මාණය වෙනවා. ඒවට කියනවා ප්‍රපංච කියලා. එතකොට මේ ප්‍රපංච නිර්මාණය කරන්නේ මේ තණ්හා මාන දිට්ටි මූලික වෙලා. ඒ නිසා තමයි මේ කාරණා තුන විශේෂ කොට සලකන්නේ. ඉතින් අර ඕග යෝග ආශ්‍රව ආදී වශයෙන්. එතකොට ආශ්‍රව කියලා හඳුන්වනවා කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. එතනම් දිට්ඨිය තියෙනවා. ඊළඟට සමහර ඒවා සංයෝජන. එතකොට සංයෝජන කියලා කිව්වන් පස්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා දර සංයෝජන මේ විදිහට එක් එක් තැන ඒ ධර්මයන් ක්‍රියාත්මක වෙන ස්වરૂපය ඒවැ කාර්යභාරය අනුව ඒවා වෙන් කරලා තියෙනවා. දැන් අපිට මේක තේරුම් ගන්න පහසු තැනක් තමයි ඉන්ද්‍රිය ධර්ම ගැන කතා කරනකොට සහ බල ධර්ම ගැන කතා කරනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පහ ඉන්ද්‍රිය ධර්ම හැටියටත් හඳුන්වනවා නැවත ඒවම බල ධර්ම හැටියටත් හඳුන්වනවා බෝධිපාක්ෂික ධර්ම කතාවේදී. එතකොට බෝධිපාක්ෂික ධර්ම හැටියට ඇයි මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහ දෙපොලකයේදී එකම කරුණු වගේ පෙනුනට ඒක දෙපොලකයේදලා තියෙන්නේ එහි ඉන්ද්‍රිය කෘත්‍ය වෙනයි එහි බල කෘත්‍ය වෙනයි. ඉන්ද්‍රිය ධර්මයක් කියලා කියන්නේ අවශේෂ නාම රූප ධර්මයන්ට නායකත්වයේ ගනිමින් ප්‍රමුඛත්වයේ ගනිමින් අවශේෂ නාම රූප ධර්මයන් හසුරුවන්නට සමත් වෙනවා. ඒක තමයි ඉන්ද්‍රිය කෘත්‍යය. ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියා කරන්න එහෙම. බල ධර්මය කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ බලය මැඩපවත්තලා ස්වශක්තිය තහවුරු කරන. එතකොට ඒක වෙන කෘත්‍යයක්. දැන් එතකොට දැන් අපි හිතමු පුරුෂයෙක් ඉන්නවා. ඒ පුරුෂයාට එක තැනකදී පියා කියන, එක තැනකදී ස්වාමියා කියන, එක තැනකදී පුතා කියන, එක තැනකදී සේවකයා කියන, එක තැනකදී දායකයා කියන, එක තැනකදී ප්‍රධානියා කියන. දැන් මේ එකම පුරුෂයා ඇයි මේ විවිධ නම් වලින් හඳුන්වන්නේ? පුද්ගලයා එක්කෙනා වුණාට එයාගේ භූමිකාව කාර්යභාරය වෙනස්. පීතෘ කාර්ය ඊළඟට ස්වාමි භූමිකාව, පුත්‍ර භූමිකාව එතකොට සේවක භූමිකාව, දායක භූමිකාව. එතකොට එයාගේ ඒ කෙරෙන කාර්යභාරය, එයාගේ සිතුවිලි, වචන, ක්‍රියා එතනට හසුරවන්න වෙනස් ආකාරය. ඒ නිසා එකම පුරුෂයා වෙන වෙන වචන වලින් හඳුන්වනවා. වෙන වෙන නම් වලින්. අන්න ඒ වගේ ක්ලේශ කියන්නේ එවන් සිත කිලිටි කරන නිසා. සිත කිලිටි කරන අර්ථයෙන් සියල්ල පොදුයි. නමුත් ඒ කිලිටි කරන ස්වභාවය ඒවැ ක්‍රියාකාරීත්වය එක එක තැන වෙනස් වෙ දෙනවා ඒ නිසා ඒවා වෙන් වෙන නම් වලින් හඳුන්වනවා. කොහොම පින් ස්වාමින් වහන්සේ ප්‍රශ්න අහලා තියෙන්නේ එච්චරයි. අවසරයි.